බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා යම් වැඩක් කරන විට සිහියෙන් සිටිය යුතු වන්නේ ඒ වැඩේ පිළිබඳවද ධර්මයේ පිළිබඳවද <laughs> දැන් ඒ වැඩේ කියන එක ගැන අපිට භෞතික වශයෙන් සම්මුති වශයෙන් හිතලා අපි කරනකොට වැඩේ විතර ඒක පරමාර්ථ වශයෙන් අපිට දකිමින් කරන්න පුළුවන් නම් වැඩෙයි ධර්මයයි දෙකම එතන තියෙනවා. ඒ නිසා අපේ සිහිය පිහිටුවා ගන්නවා කියන තැනදී අපි මේක පෙරත් කතා කරලා තියෙනවා අපිට සමත මූලිකව සිහිය දියුණු කරන්න පුළුවන් විපස්සනා මූලිකව සිහිය දියුණු කරන්න පුළුවන් සමත මූලිකව සිහිය දියුණු කරනකොට අපි මොකක් හරි එක දෙයක් ගැන විතරයි නැවත නැවත සිහි කරන්නේ එතකොට කෙනෙකුට නම් බුදු ගුණ සිහි කරන්න පුළුවන් දහම් ගුණ සංඝ ගුණ එහෙම නැත්නම් කරන ක්‍රියාව ඇවිදිනවා නම් ඇවිදිනවා ඇවිදිනවා කියන එක ආස්වාස ප්‍රස්වාසය නම් හුස්ම ඇතුල් වීම පිටවීම ආද ඒ වෙන මොකක් හරි එක දේ විතරයි එතකොට ඒකාග්‍රතාවයේ වැඩමින් අර සිහිය ඒ කරුණට ඒකාග්‍රව ගොඩනගන හැබැයි විදර්ශනාවදී අපි අවශ්‍ය වෙන්නේ ඊට වඩා පුළුල් විදිහට සිහිය පුහුණු කිරීම. එතනදී අපිට එක් දෙයක් ගැන අවධානය යොමු කරලා ප්‍රමාණවත් නැහැ සමස්තය ගැන. එතන සමස්තය ගැන කියලා කියන්නේ එතන හේතුඵල වශයෙන් දේවල් සිද්ධ වෙන විදිහ. ත්‍රිලක්ෂණ වශයෙන් දේවල් ක්‍රියාත්මක වෙන විදිහ. ඊළඟට ඒ විදිහට බාහිර ලෝකෙ. ඊට පස්සේ මනෝභාවයන් හැටියට තමන්ගේ මනසේකට ප්‍රතික්‍රියා දක්වන විදිහ. මේ හැම දෙයක් පිළිබඳව. දැන් අපි අර සම්පජඤ්ඤ කොටසේදී සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ කොටසේදී අපි කතා කරන චතු සම්පජඤ්ඤයක් කියලා. ඒ මොනවද? සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ කියලා. සාත්තක කියලා කියන්නේ මේ කරන වැඩේ අර්ථය මොකද්ද? මොකක් සඳහාද මේක කරන්නේ? ඊළඟට සප්පාය මේක මෙතනට යෝග්‍යද අයෝග්‍යද? ඊළඟට ගෝචර මම මේක සිහියෙන් ඉඳගෙනද කරන්නේ? ඊට පස්සේ අසම්මෝහ. මෙතන සත්පුද්ගලාත්ම ස්වરૂපයක් නැතුව මේ නාම රූප ධර්මයන් මෙතන ක්‍රියාත්මක වෙන විදිහ. ඔය සමස්තය පිළිබඳව අපට අවධානය යොමු කරන්න පුළුවන් එතකොට තමයි අර ප්‍රඥාව අවදි ඒ සමස්තය ගැන අවධානය යොමු වෙනකොට තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට මේ ප්‍රඥාව අවදි වෙන හැටියට මේ සමස්තය ගැනම අවධානය යොමු වෙන හැටියට අපිට සිහිය පවත්වන්න පුළුවන් නම් තමයි ඒක සම්පජඤ්ඤයට උපකාර වෙන සිහියක් වෙන්නේ. ඒ කියන්නේ විදර්ශනාවට උදව් එහෙම නැත්නම් අපි එක දෙයක් ගැන විතරක් නම් අවධානය යොමු කරන්න ඒ සිහි එතනත් සිහියක් වැඩෙනවා. හැබැයි ඒක අපිට ඒකාග්‍රතාවය සඳහා විතරයි හේතු වෙන්නේ. ඉතින් අපි වැඩක් කරනකොට ඒ වැඩේ ගැන අවධානය තියාගන්න නැතුව අපි බුදු ගුණ හරි දහම් ගුණ හරි සිහි කරන්න ගියොත් එතන වැඩ දෙකක් එකට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දෙකම කරන්න තමන් දක්ෂ නම් එහෙම කළාට කමක් නැහැ. සමහර කෙනෙකුට එහෙම කරන්න පහසු එතකොට අපි තෝරගන්නට ඕන කරන්නේ සමත ක්‍රමය නෙවෙයි විදර්ශනා ක්‍රමයයි. ඒ විදර්ශනා ක්‍රමයේදී අර සමස්තය ගැන අවධානය තියාගෙන කරන වැඩේ ගැන තමන්ගේ අතපය හැසිරෙන හැටි, තමන්ගේ මනෝභාවයන් ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය, බාහිර දේවල් ඒකට සම්බන්ධ වෙන හැටි, මේ සමස්තය ගැනම අවදියෙන් ඉන්නට ඕන. ඒතර අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ නිකන් අපි ඇහැරලා යමක් දිහා බලාගෙන ඉන්නකොට අපට එතන සිද්ධ වෙන ඔක්කොම ටික පේන්නේ. අපි තුන් දැන් මගේ දිහා බලාගෙන ඉන්නකොට කට හොලවනවත් පේනවා, ඇස් පිල්ලම් ගහනවා පේනවා, සමහරලාට අත හොලවනවා පේනවා. ඇඟ එහාට මෙහාට හෙල වෙනවා පේනවා. ඒතකොට ඒ ඔක්කොම ටික පේනවනේ දැන් එකක් ගැන විතරක් අවධානය යොමුනකොට ඒ සමස්තය ගැන බලාගෙන ඉන්නකොට කියන දේත් ඇහෙනවා, පේන දේත් පේනවා. මේ සියල්ල අපිට ග්‍රහණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ මනස අවදි කරන්නට ඕනේ. ඉතින් ඒ ගුණය මොකක්ද කියලා දීර්ඝ කාලයක් අපි අධ්‍යයනය කරන. අපි සතිය සතිය කියලා වචනෙන් කිව්වට බොහෝ දෙනෙක් සතිය කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනගෙන නැහැ. හරියට ස්පර්ශ කරගෙන නැහැ. ඒ ඒ ගැටලුව අපිට ඒවා පුහුණු කරන්න ගියාම හැමතිස්සෙම මතුවෙනවා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ